ඉතින් අපි පුරුදු පරිදි සංවිතනිකායේ කෝසල සංයුත්තේ ගිය පාර කරපු සත්‍ය ජටිල සූත්‍රයට පස්සේ තියෙන මේ පංච රාජ සූත්‍රය තමයි මේ මාතෘකාව වශයෙන් ගත්තේ. ඉතින් පංච රාජ සූත්‍රයත් කොසල් රජතුමා මුල් කරගෙන තමයි නැත්නම් කුසල රජතුමා පාදක කරගෙන තමයි කෝසල ජනපද තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙනි දාන කතාව නැත්නම් මේ සූත්‍රයට පසුබිම ආසන්න කාරණා බැලුවොත් කුසල රජතුමාගේ කෝසල මාලිගාවේ ප්‍රාදේශීය රජවරු පස් දෙනෙක් ඇවිල්ලා භෝජන සංග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ වෙලාවට රජතුමා සියලු ශ්‍රී විභූතිය පාලා ඒ ආගන්තුක සත්කාරයත් කරනවා සියලු දෙනාමත් ඉතින් රාජකීය මේ භෝජන සංග්‍රහවට සම්බන්ධ වෙනවා. සංග්‍රහය સમાપ્ત වෙලා සන්තුෂ්ත වෙලා ඒ රජවරු අතර කතා සංලාපයක් හට ගන්නවා. රාජසිරිය විඳිනකොට වැඩියෙන්ම සැප දෙන්නේ වැඩියෙන්ම සුන්දර වැඩියෙන්ම ලාලිත්‍ය තියෙන්නේ මොකේද කියලා. නැත්නම් රජ කෙනෙකුට අභාජ දහනියරම කියන්න පුළුවන්. මොනවද වටා වඩාම සුන්දර දේ సౌందర్యාත්මක දේ ලාලිත්‍ය දෙන්නේ ඉතින් ඒක රජ කෙනෙක් කියනවා මේ වෙනුම ලස්සන රූප සම්පත්තිය තමයි රජ කෙනෙකුගේ ශ්‍රී විභූතියත් රජ කෙනෙකුගේ සංකල්පයක් ලැබලා දෙන්නේ ඒ නිසා රජවරු ඊටාම තමන්ගේ අන්තපුරේ ලස්සනම කාන්තාව ගෙනත් තියාගෙන ඉන්නවා. නගර මාලිගාව ඇතුලේ ඉන්ටීරියර් ඩෙකරේෂන් ලෝකේ තියෙන හොඳම ඒවා තියා ගන්නවා. එළියේ හෝටිකල්චර එහෙම නැත්නම් උද්‍යාන විද්‍යාව වැව පොකුණු තනාගෙන තටාක හදාගෙන උද්‍යාන හදාගෙන ඉතින් දැන් උනත් ඒ ප්‍රසිද්ධ රාජ්‍ය විශේෂම කරා වැටිච්ච රාජ්‍ය වලට ගියාම පේනවා මොන තරම් ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවද ඒවට පුදුම මේ භූවිෂමතා ලක්ෂණ බලනවා. හොඳ කන්දක් තෝරගන්න. මොකද ඈත පේනවා හොර සතුර එනවාද කියලා බලන්න. <clears throat> ඒ වගේම ගල් පෙරලන්න ලේසි. ඊතල විදින්න ලේසි. ඊට පස්සේ ඒකට කෙලින් පාරක් හදන්නේ වටවංගු පාරක් තමයි හදන්නේ. මොකද හතුරට එක සැරේ යන්නත් බෑ. රජුරවන්ට අර දර්ශනයක් තියෙනවා නම් රජුරෝ පෙනී හිටිනවා නම් ඇතෙත් පිට යනකොට විශාල වීදියක් කරා යන්න තියෙනවා. ඒ වගේ පුදුමාකාර ලකුණු හොයාගෙන ඒ වගේ තමයි රාජධානී පිටවල තියෙන්නේ මට මතකයි මම වේල්ස් කිය වෙලාවේ එතන කතෝලික සභාව ක්‍රිස්තියානි සභාව වගේ සභා දෙකක් අතර එකම ආගමේ විශාල රණ්ඩු වෙලා තියෙනවා ඒක පැරණි මාලිගා තියෙනවා පුදුම විදිහට ලස්සනට හදලා පුදුම විදිහට කඩලා ඉතින් ගියාම දැන් මේ සංචාරකයන්ට පෙන්නනවා හිතාගන්න බෑ අපේ <coughs> අනුරාධපුර පොළොන්නරුව වගේ නටබුන් තමයි. ඉතින් ඒගොල්ලම තමයි කරලා තියෙන්නේ. ඉන්දියාවේ ගියාමත් ඒ එලිෆන්ට් අකේ වලට ගියාම එක එක ගල්ලෙනක් මේ කුටිය මේක විතර ඇති. ඒකේ හදලා තියෙනවා සිව දෙයියන්ගේ හැම ඉරියව්වක්ම ඔය අපි කියන යෝගාසන 84 ඉතින් එක සිව රූපයක් සාමාන්‍යයෙන් ওই අපේ උඩ තියෙන බුදු පිළිම වගේ හතරක් විතර ඇති. පුදුම ලස්සනයි එකක්. තනි කර ගලෙන් කර. ඔක්කොම කඩලා. ඔක්කොම කඩලා. ඒකට යන්නත් විනාඩි 45ක් වතුර යන්න ඕනේ. ඊට පස්සේ තමයි වෙන්නේ මේ Hindu රජයේ රටේ කඩලා දාලා තියෙන හැටි. ඉතින් ඒක පේනවා ඒව හදන්න ගියාම මේ මිනිස්සු මේ පුදුම මේ වියදමක් කලා ශිල්පයක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම එතනම තියෙනවා පරණ කැනන් එකක්, ඒ කියන්නේ කාලසුවක්වක්. ඒ කියන්නේ ඒක කාලයකට පාවිච්චි වෙලා තියෙනවා යුද පිටියක යොත්තු බලන තැනක් විදියට. ඉතින් ඒව තමයි ලංකාවේ තියෙන පැරණි ස්ථාන ඔක්කොම ඕවා තියෙන පූජනීය ස්ථාන වගේම ඔත්තු බලන්න හදපුවා. ඒක කියන්නේ නෑ මේගොල්ල. රජුරෝ ඒවයි ගිහිල්ලා පින්ඩපාතික මහා සංඝයා නතර කරනවා. ඔක්කොම උත්තුකාරයෝ. ඔය භාවනා කරන්න කිය කට්ටිය නෙවෙයි ඒක තමයි ඉස්සර තිබුණ සූත්‍රේ පෙන්වන්නේ මේ සත්‍ය ජටිල පෙන්ලා කොසල් රජුරොත් තුතුරාලු අයින් කරලා වැඳලා කියනවා අන්න ස්වාමීන් වහන්සේ මගේ රාජ්‍යයේ ඉන්න රහතන් වහන්සේලා කියලා. ඉතින් මේ බුදුසෙන්ස කියන හැම අමාරුයි කාටවත් මෙහෙම පෙන්ලා අහවලා රහතන් වහන්සේ නමක් කියන්නේ. ඒ නිසා ඒකම මහරජා මේ එදා අපි කරපු සූත්‍රය මම කියන්නේ. මානසික ගොඩාක් කල් ඇසුරු කිරීමෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ මෙහා රාතන් වහන්සේ නමද්ද කියලා. ඒතර කොසල් රජු කියනවා ස්වාමීන් වහන්සේට ඇත්ත කතාව කිව්වේ ඔය හත් දෙනාම මමම මෙහෙවපු ඔත්තුකාරය වයිදේ හත් දෙනේ. උගල රට රාජ්‍ය වල යන්නේ ධර්ම දූතයෙක් කියලා. ගිහලා බලන දුර්වල රාජ්‍ය කොහෙද තියෙන්නේ කියලා ගන්නවා. මේගොල්ලෝ තමයි මේගොල්ලෝ ඉතින් කිරියෙන් පැණියෙන් සලකලා ඔක්කොම තොරතුරු දෙනවානේ. මේගොල්ලෝ තමයි කරන්නේ. රිටිකල කියන්නේත් එහෙම එකක්. හැම කඳුගන්නාය කන්ද තියෙන්නේ ඔක්කොම ඔත්තු බලන්න හදපුවා. හැබැයි ඉන්නේ ඔක්කොම රහතන් වහන්සේලා. ඔක්කොම රජුරුවන්ගේ ඔත්තුකාරයෝ. ඒක නිසා රජුරුවන්ට ඔත්තු දෙන කට්ටියට <clears throat> රජුරු ඕන දෙයක් දෙනවා. ඒක නිසා මේ රූපය තමයි වැදගත් වෙන්නේ කියලා. විශේෂයෙන්ම ජේම්ස් බොන් ෂෝස් වල පෙන්නනවා කාන්තාව පාවිච්චි කරන හැටි. මේ කාන්තාව විශේෂයෙන්ම මනස පුහුණු කරලා තියෙන්නේ ඒ කාමයේ දීලා ඔක්කොම තොරතුරු ටික ගන්න. ඉතින් ඒ නිසා රූපය තමයි එක පැත්තකින් බලනකොට ඔත්තු සේවයටත් උදව් කරන, එක තැනකින් సౌందර්යයටත් උදව් කරන, එක තැනකින් රාජ්‍ය ශ්‍රීභූතියක් කියන්නේ, එක පැත්තකින් ආස්වාදය කියලා කියන්නේ. ඉතින් ඒක නිසා රූපේ ප්‍රධානයි. අපි ගත්තොත් තිරිසන් සත්තුන්ගේ ඔළුව හරහටනේ තියෙන්නේ. ඒ කියන්නේ තිරච්ඡාන ගති කියන්නේ ඉස්සරහන් තියෙන නහයනේ. නහයෙන් තමයි මේගොල්ලෝ ඔක්කොම සෙල්ලම් කරන්නේ. මිනිස්සයා කකුල් දෙකෙන් හිට ගත්තට පස්සේ ඇස් දෙක තමයි උඩටම ගියේ. මිනිස්සයා ඒ නිසා රූපේට තමයි මත් වෙලා ඉන්නේ. භව රෝගය සදනා රූපෙට මත් වී ඇයිදු ප්‍රේමකලේ. ඒක තමයි සින්දුව. ඒ රූපෙටම තමයි මේ අද තියෙන මේ තාක්ෂණයයි අද තියෙන නගර නිර්මාණ ශිල්පයයි අද තියෙන රාජ්‍ය තන්ත්‍ර ඔක්කොම ගිහිලා තියෙනවා. ඒ රාජ්‍යරෝ කෙනෙක් කියනවා මේ රූපේ තමයි ප්‍රධාන තැන පෙනුම. එනිසා පෙනුම සඳහා අපි ඕනම දෙයක් කරනවා විශේෂයෙන්ම 20 දශකයේ 30 දශකයේ 40 දශකයේ. ඒ වෙනකොට රූප ලාවන්‍යයට වේදම් කරන ප්‍රදේශය හිතා ගන්න බෑ. එතකොට 50 60 70 වෙනකොට ඉතින් ජැක් ගහන්න පටන් ගන්නවා. කොන්ද කෙලින් කරගන්න ඕනේ. ඉතින් කෑලි කෑලි දාගෙන තමයි ඒවත් ඒ ගෑලි වල වැඩේ නෙවෙයි බලන්නේ හැදී තමයි. ඉතින් ඒක තමයි රජවරු අතර තියෙන ප්‍රධානම පිළිගැනීම. මොකද රජවරු කියන්නේ කාමීට රජවරුනේ. එතකොට තව රජ කෙනෙක් කියනවා නෑ <clears throat> තාම දක්ෂ හොඳම ශිෂ්ටාචාරවල තියෙන හොඳම සංගීතී. සංගීතයෙන් තමයි මිනිස්සුන්ගේ හැදියාව පෙන්වන්නේ. ඒක නිසා සද්දය තමයි වඩාම ආස්වාද ජනක දේ. ඒක අර වගේ ලේසි නෑ. ඒක තියෙන හාමෝනියම් එකක්. ඔකෙස්ට්‍රා එක ගානට ප්ලේ කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ වේයෝ කන සද්ද වගේ සද්ද එන්නේ. ගෝසාවක් කලබගෑනියක්. ඉතින් ඒ සද්දේ තමයි ප්‍රධාන දේ කියලා. <clears throat> ඒක Hindu ආගමත් පිළිගන්නවා. ඒකත් කියනවා මේ ලෝකේ පාලනය කරන්න පුළුවන් සද්ද වලින් ඕම්කාරේ. ඒ නිසා මොනම දෙයක්වත් කරන්න එපා. ඒක තැනක ඉඳගෙන ආ ඕ ම් අකුරු තුනයි. ඒ තුන තමයි ඕම් කියලා කියන්නේ. ඒක තමයි නමෝ කියන කොටත් කියන්නේ. ඒ තමයි ඕන් ග්‍රීන් කට්ටු කට්ටු කියලා අපි <clears throat> පොඩි කාලේ මතුරන්නේ. ඕන් ඔබ කරායි. ඒගොල්ලෝ කියනවා ඒකේ ලෝකේ උස්සන්න පුළුවන් ඕන දෙයක් මවන්න පුළුවන් කියලා. සද්ද තරංග වලින්. වවුලොත් මම හිතන්නේම කියනවා ඇති. මොකද වවුලත් සම්පූර්ණ ජීවිත ගත කරන්නේ <clears throat> සද්ද තරංග වලින්. උ යන එනකොට මිනිස්සු බුදියා ගන්න වෙලාවට බලලා උ සද්දයන් නිකුත් කරනවා. ඒන සද්ද හැප්පිලා එන ප්‍රතිචාරයෙන් එයා දන්නවා මෙතන වලක් මෙතන ගලක් මෙතන උලක් කියලා දන්නවා. ඒක තමයි ඒරෝප්ලේන්ස් වල හයි කරලා තියෙන අර මේ කැරකෙන එකේ තියෙන <clears throat> මොනවා හරි ආශි මොනවා හරි හැසිරෙනවා නම් ඒකට මාක් වෙනවා. <clears throat> කරන්නේ ඇත්තට මේකේ ශබ්ද තරංගයක් පිටත් කරනවා. මොකේකවත් වැදුන්නේ නැත්නම් ඒකේ හිස් වෙනවා. මොකේක හරි වැදුනොත් ඒක පිළිමිබුවක් වෙනවා. නැව්වටත් කරනවා. ගුවන් ගමන් වලටත් කරනවා. ඉතින් ඒක සද්ද තරංග සෙල්ලමක් තියෙනවා. ඉතින් අද ලෝකයේ ওই <clears throat> සංගීත දක්ෂම වෙලා ලෝකේ ජයගත්ත ඇත්තෝ දන්නවා ඒගොල්ලන්ගේ ජීවිත කොච්චරක් මේ සංගීත සමාගම් වලින් කුලියට ගන්නවද මිනිස්සු මත් කරනවද කියලා. ඉතින් ඒකත් ඔය මනරම් ගීත සද්ද වලින් කොච්චර මිනිස්සු මත් වෙනවද කියන එක ඒ රටවල විශාල වියදමක් දරනවා. ඒ Super Bowl, half time Super Bowl වගේ සංගීත සංදර්ශන වලට මුකුත් නැහැ මුළු රටම කලබලා. මිනිස්සුගේ ප්‍රශ්න අමතක කරලා ওই නාටිකාංගනාවන් නටනයක් පෙන්නපුවාට පස්සේ ඔක්කොම ඉවරයි. ඒ විනාඩි 10 15 තියෙන්නේ. ඉතින් ඒ සද්දේ. එතකොට තව රජ කෙනෙක් කියනවා සූප සද්ද කියනක ඕගොල්ලෝ පිළිගත්තට සුවඳෙන් තමයි ඔක්කොම අල්ලන්නේ. ඒක නිසා අපි රට රාජ්‍ය වල තියෙන ඕනේ සුවඳක් ගන්නවා. ලංකාවට එන්න කුරුදු ගෙනියන්න තේ ගෙනියන්න හදපු නැව තාම එංගලන්තේ ප්‍රසිද්ධ කරනවා. ඒ නැව 26 සැරයක් ලංකාවට ගිහිල්ලා අවිල්ලා තියෙනවා. ලියෝලින් හදලා තියෙනවා. එතනින් ගියාම මම හිතන්නේ ඕක්ලන්ඩ් වල වෙන්න ඇති නැවක් තියෙනවා. ඒ බුරුමෙන් ගෙන ආපු බුරුම තේක් වලින් හදලා තියෙන්නේ. නැව හොඳටම තිරලා තියෙන මේට වඩා විශාල ගයක් ඇතුලේ දාලා තියෙනවා. මේකේ එක සැරයක් ලංකාවේ කොළඹටත් ගිහිල්ලා අවිල්ලා තියෙනවා කියලා ඒක වාර්තාවේ ලියලා තියෙනවා. ඒ මොකටද ආවේ? කුණුදු ගෙනියන්න. කරාඹ ගෙනියන්න. ඊට පස්සේ කෝපි හැදුවා ලංකාවේ හරි ගියේ නෑ. දැන් බ්‍රසීලයට වෙලා තියෙන එකයි. ඊට පස්සේ කන්දා කෝපි වලට පෙස් කෙනෙක් ආවා. ඊට පස්සේ කෝපි ඔක්කොම අයින් කරලා තේ හැදුවා. ඒ තේ වල ඇරෝමා එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒක බොනකොට සුවඳක් තියෙනවා. ටී ටෙස්ටට තේ එක පෙන්වන්න ඕන. සුවඳෙන් තමයි කියන්නේ හොඳට මෙව වෙලා තියෙනවා කියලා. හොඳට ෆර්මන්ට් වෙලා තියෙනවා. මේ මේක පැහැවලා තියෙනවාද කියලා ඒකේ ඒකේ තියෙනවා. ඉතින් ඒ සුවඳ තමයි ඒගොල්ලෝ අල්ලන්නේ. ඒ නිසා ඒ රූපලාවන්‍ය කරන අය මේ සුවඳ එක බිඳුවකට අපි ගත්තොත් වල්ලපට ගහකින් ගන්න එක තෙල් බිඳුවකට මෙච්චර ගස් ගණක් කපනවා. මෙච්චර ගණක් හිරේ යනවා. මෙච්චර ඒ ඒ සුවඳ නැති ගස් කපලා විනාශ කරනවා. ඒවා ගෙනියන්න තහනම්. මෙහෙන් මැඩගස්කරයට ගෙනියනවා. ඒ රටවල එච්චර නීති. මැඩගස්කරෙන් තමයි පොඩ්ඩක් ඕක හදලා ජපානට ගෙනියන්නේ. ජපානයෙන් අපිට ආපහු විකුණනවා එක ඔය කාර්වල ආරේ මේ තියෙන සෙන්ට් එකක් තියෙනවා. ඒකේ තියෙන වෙනස තමයි අනිකු සෑම සුවඳ වර්ග ලෝකේ තියෙන්නේ මධ්‍යසාරයට උකහාගෙන. මේ බාවට්ට බාවට්ට නෙවෙයි වලබට්ට. සුවඳ කිරිම තෙලක් වාෂ්පීකරණය වෙන්නේ නැහැ. අවුරුදු ගාණක් තියෙනවා. ඉතින් ඒක සඳහා අද ලංකාවේ කොච්චර ගස් කැපුවද ඒ විතරක් නෙවෙයි දැන් විශාල කම්පැනි තියෙනවා වවන විශාල සත්තාවල් දෙනවා විශාල ඉඩම් කරනවා ඒ වගේම පල්ලපත්ත හයිබ්‍රිඩ් කර කර මේ සුවඳට ওই තිරිසන් සත්තු සේරම කාම ලෝකයේ තියෙන සුවඳින් තරයි ඥානසතා පත්‍යයට ආවද කියලා දැනගන්නේ ඈතට යනවා සුවඳ. දැන් අපේ කැලේට අපුහමිලා ඉන්නේ ඉඳපු ගමන් දුවගෙන මොකටද යන්නේ? මේ ඇතුලේ ඉන්න බැල්ලි පච්චේ හිටලා. අපේ කොල්ලට එව්ව ගානල්ල. මොකද අපේ කොල්ලගේ අර අට කැලිටික අයින් කළා tie. ඌට සුවඳ ගානක් නැහැ. ඌට පුදුමයි මේ මේ බැල්ලි මයිත් එක ළඟ ඉන්නවා මට මොකක්වත් නැහැ. මේ බැල්ලි පිටිපස්සේ මෙච්චර මේ බල්ලෝ නටනවා. මොකද මේ? උගේ ඒ කැලල අයින් කළා. ඒ නිසා හොඳ තරයියෝ. නිසා සුවඳින් තමයි සම්පූර්ණ කරන්නේ ඔය කරත්ත බඳින්න ගන්න හර හරකුන්ගේ කරාඹන්නේ එකක් තමයි කරත්තේ බැඳලා ඉන්නකොට හරි කමන්නේ වැසියක් පට්ටියේ හිටියොත් ඒ අරකට ඉන්න බෑ. කරඹුවට පස්සේ යාගේ ඒ ඒක නැතුව යනවා. ඒ සුවඳ බලන ගතිය නෑ මොන විදියෙම ඊයෝගේ හරි තරයි. වැසියෝ කැමති ඇති පට්ටි කොනකට වැඩි කරත්ත කොන ගන්න කරත්ත කොනට නෑ සුවඳ නෑ. තිබුණාට ඒ කුප්පන්න බෑ. ඒකට අමුතුම ලෝකයක් තියෙනවා. ඒකත් ඔය නටන මිනිස්සුගේ කරාඹල ගත්තනම් මම හිතන්නේ හරියනවා ලෝකේ කියලා. ඒකට ඔය දැඟලිලා සම්බර නැති වෙයි. ඉස්සර කරලා තියෙනවා ඒවා. ඉස්සර කරලා තියෙනවා රජවරු. ඒ මොකද අපි ද්වේෂ සුවඳට දුවන ගතිය. ඒක තියෙන්නේ ඔය 20 30 40 වයස යනකොට තමයි. ඉතින් එහෙම නැත්නම් ඇඟෙන් එන්නේ මහා කාර්ලු ගඳක් නේ. අඩු ගඳනේ. අපි ඒකට කියන්නේ ජීවන සුවඳ කියලා. අඩු ගඳ කියන්නේ නැහැ සාඩු ගඳ කියලා කියන්නේ නම්බුකාරක විදිහට. සෙනග ඉන්න තැනකට ගියාම බලන්න අපි ගියා ඔය පැල්වෙහෙර බැල් වේරමනේ ඔය මේ පිරිමි කුඩු ගහලා ගෙනල්ලා මේ පුනරුත්ථාපන කරන මිතුරු මිතුරෝ මේකට ඊට පස්සේ ස්වාමීන් මයි හම්බුනේ බොහොම කාලයකට පස්සේ හම්බුනාට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේකේ අනික් තැන් වලට වඩා වෙනසක් දකින්නවා ඒ හැම කෙනාම බොහොම විවේකීව ඉන්නවා වෙනසක් තියෙන ධම්මජහනු පිරිමි ඉන්න තැන් වල ගඳක් තියෙනවා කිව්වා ඒ පිරිමි ගඳ නැති වෙන්න 100%ක්ම මම වග බලනවා කිව්වා අපි ඇඳවල එක එක ළඟ දාලා තියෙන්නේ පිරිමි ගඳේ එන්න දෙන්නේ නැහැ. ඒ හඩු ගඳක් එන්නේ. රිලෝන්ගේ ගස් ගඳ තියෙන්නේ. බල්ලන්ගේ බලු ගඳ තියෙන්නේ. කුකුලන්ගේ කුකුල් ගඳ තියෙන්නේ. ඒ එළුවන්ගේ එළු ගඳ තියෙන්නේ. ඒ එළුවෝ මුත්‍රා කරනකොට විශේෂයෙන්ම වැඩිමහල් එළුවෝ උගේ ලිංගයේ දික් වෙලා ඉස්සර කකුල් දෙකට තමයි මුත්‍රා වදින්නේ. ඒ ගඳ වැදුනාම ඒ සුවඳ කියලා එකට කියන්නේ මේ ක්ෂය රෝගේ නතර වෙනවා. ඒක නිසා ශිරදග රෝගීන් ගොඩාක් වෙලාවට නෝරේලිය බණ්ඩාරවලට ගෙනියනවා. ඒ ස්පිරිතාලේ ගාව එළුපට්ටියක් දාලා තියෙනවා. ඒ වගේ තියෙනවා ඒ වාජී කරන ගතිය මොකක් හරි එකක්. ඉතින් හැම සතෙකුගේම කාන්තාවන්ගේ ෆෙරමෝන්ස් හැදෙනවා. ෆෙරමෝන්ස් කතාව හරිම සුන්දරයි. ඔය තේ වගාවේ ඉන්න අපිට නෙටල් ක්‍රබ් කියලා සතෙක් ඒක නිකන් කොකිස් ගෙඩියක් වගේ. තේ කොළේ යට ඉන්නේ ගෑ වුණොත් මුළු පලාතම ඒ වෙලාවෙම පිපිලා එනවා කාඹිල ගෑවුනා වගේ හැම යනවා. එනිසා තේ කරන ගෑනු අයට හරි අමාරුයි තේ ගස් අස්සේ යන්න මොකද මේ සතා ඉන්නවා. ඉතින් ඒ නිසා උන්ව බෙහෙත් ගැවට වැටේ අහුවෙන්නේ උන් ඉන්නේ තේ කොළේ යට පැත්තේ. බෙහෙත් වදින උඩ පැත්තටනේ. ඉතින් ඒ නිසා කරන්නේ ඒ පත්‍ය හිටපු ගෑනු සත්තු දලබුවන්ගේ ගෑනු සත්තු අරගෙන උන් මරලා උන්ගේ අර හෝමෝන් එක අරගන්නවා. හෝමෝන ගන්න තිබ්බහම මේ පොඩි දප්පියක් උඩ වටේ ඉන්නේ පිරිමි සත්තු සේරම එනවා පුදුමාකාර විදියට අර දප්පියට උන් අරගෙන ගිහලා පුච්චලා දානවා. එතකොට පිරිමි ටික ඉවරයි. ෆෙරමෝන්ස් වලින් තමයි වැඩි කරන්නේ. ඒක ඔය ගස්වල තියෙනවා ගහේ මුල් වල ශ්‍රාව ගලනවා. ඒ ගලන ශ්‍රාවය පොළවත් එක්ක සංසන්දනය වුණේ නැත්නම් ගහට කොච්චර පොහොර දැම්මත් හරියන්නේ නැහැ. ගස් අතර මුල් කතා කරනවා. ඉතින් ඒ නිසා ඒ ඒ ගස්ස වෙන්නේ ඒ ඒ පළාත්වල ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ ෆෙරමෝන්ස් වලින් තමයි. ඒවා දැන් අර මේ පේපර් ක්‍රොමැටෝග්‍රැෆි වලින් සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ අංශුව මොකද්ද කියලා. ඊට පස්සේ අංශුව કૃතිමවත් හදනවා. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම ඒ හෝමෝන් තියෙන සත්තු මරලා ඒක අරගන්න. අරගත්තට පස්සේ අනික් සත්තු පුදුමවත් විලක්මත් වෙනවා. ඒ සුවඳින් කරන සෙල්ලම්. ඊට පස්සේ රස තව රජ කෙනෙක් කියනවා ඒව නෙවෙයි රස තමයි රාජභෝජනේ තමයි වටින්නේ අපේ කුක් හරිම ෂෝක් අපිට පුළුවන් ඉන්ජන් කෑම හදන්න අපිට පුළුවන් ඉතාලි කෑම හදන්න එංගලන්ත කෑම හදන්න ඕනේ කෑම જાතිය ඕනම කෙනෙක් ආවොත් අපිට පිනවන්න පුළුවන් ඊට පස්සේ වාජීකරණය කරන්න පුළුවන් ඒ නිසා රස තමයි වැදගත් වෙන්නේ කියලා ඊට පස්සේ ඒකට අය කියනවා ඔක්කොම තියෙද්දත් පහස තමයි වටින්නේ කොට්ටයක් මෙට්ටයක් බදාන බුදිය ගන්නට වැඩිය ගෑනු කෙනෙක් බදාන බුදිය ගන්න තියෙනවා නම් ඉතින් ඒක තමයි පහස. ඔය තියහින් එකක් ඇත්තේ නැහැ. ඒක තමයි මිනිස්සු ඔය කාමර හදාන කුටි හදාගෙන වාට කරගෙන ඉන්නේ ඔය කාමසප විදිහට. මුළු මාලිගාවම තියෙන කාමසප විදිහට. කල්ලෙන් වල ඉන්නකොට කල් ගස් ඇති ඉන්නකොට කරන්න බෑනේ. බල්ලු බලල්ලු කරනවා. මනුස්සෙන්න බෑ. මනුස්සෙන්ට ඒ කාමසප විජීව සඳහා විශේෂ ආගාර හදා ගන්න. ඒකේ උපරිම දේ තමයි බ්‍රාහ්මණ කාන්තාවක් හෝ රාජකාන්තාවක්. දැන්සිට ඔය අග්ගේ කන්දෝපම සූත්‍රයේ අරිය පරිේෂණ සූත්‍රය සඳහන් කරලා කියනවා විශාල පෙරපිනකට තමයි නොහිඳුල් රාජකන්‍යාවක් Tamanට ලැබෙන්නේ. බ්‍රහ්ම කන්‍යාවක් ලැබෙන්නේ. ඒක පිනක්. මොකද ඒකේ සියලු සැප ලැබෙනවා. ඒ චිත්‍රපටිවල ඒක හොඳටම පේනවා. ඉතින් ඒ නිසා කියන පහස තමයි කියලා. ඉතින් පස් දෙනා පහක් කිව්වට පස්සේ කොසල් රජුරණ තේරෙනවා <clears throat> මේක එකක් මොකක් හරි. හත්යක් කියන්නේ බෑ. ඉතින් ඒ නිසා කොසල් රජුර වට්ටිමන්න ගහන වෙනවා බුදුරජාණන් වහන්සේ ගාට. ඉතින් හොඳටම කාලා බීලා පිස්සු ගෙලින කට්ටියගේ <clears throat> මතුවෙච්ච අදහස් බුදු කෙනෙක් ගාට ගෙනියනවා කිව්වොත් අපි හිතන්නේ ඒක නොකට යුක්තක් කියලා. බුදු කෙනෙක් මෙතෙන් එන එකත් වටින්නේ නැහැ. මොකද මේ කාම සම්පatti විඳින අයක වැඩක් නෙමෙයි. දැන් කොතල් රජුරණ තියෙන විශේෂ වරප්‍රසාදය තමයි ඕන වෙලාවක යන්න පුළුවන්. ඉතින් කොතල් රජුර ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කාලයකට පස්සේ අපි මේ මේ රාජ සම්මන්ත්‍රණයක් තිබ්බා. එහෙම නැත්නම් සමුළුවක් තිබ්බා. මම මේ කට්ටිය සන්තර්පණය කරා. කට්ටිය සාන්තුවසම වුණා. උනාට පස්සේ ඒගොල්ලෝ අතර සාකච්ඡාවක් ගියා මේ සන්තරපණේ වැඩිම ලැබෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනවයි මොනවයින්ද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මනාව පරියායම වූච්චවේ රාජානං විචාරෝ මේ මිනිස්සුන්ගේ මේ රජවරුන්ගේ මනාපය විචාරය නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම තම තමන්ගේ මනාපය පදනම් කරගෙනයි වෙලා තියෙන්නේ. රූපේ සන්තරපණේ වෙච්ච කෙනෙක් වුණොත් රූපෙම තමයි කියන්නේ. ඒ රූපෙට සන්තර්පණය වීම නැත්තම් මත් වීම අපි තෘෂ්ණාව කියලා ගත්තොත් ඒකෙන්ම ලෝකයක් හදා ගන්නවා අපි සද්ද වලින් වැඩක් නැහැ රසෙන් වැඩක් නැහැ ගඳෙන් වැඩක් නැහැ පහතෙන් වැඩක් නැහැ රූපෙමයි ඒකට කියනවා අවිද්‍යාව කියලා తත්‍ර తත්‍ර අභිනන්දති මම රූපයට දක්ෂ නම් නැත්නම් මට ලස්සන රූපයක් ලැබුණා නම් මම ඒකයි මගේ සන්තර්පණය කියලා හිතනොත් ඒකට බැඳෙන එක තෘෂ්ණාව. එතකොට ඒකේ ලෝකයක් අපි හදා ගන්නවා. සද්ද වලින් වැඩක් නැහැ. ගඳෙන් රසෙන් පහසෙන් වැඩක් නැහැ. රූපෙමයි. එයාගේ මනාව පරියායන් මනාපයේ පිරිකෙව් කොට ඇත්තා වූ මනාපය සීමා කොට ඇත්තා වූ මත ප්‍රකාශයක් තියෙනවා යම් කිසි කෙනෙක් කවදාකවත් නැත්නම් හොඳ මිහිරි සංගීතයක නැත්නම් ගෑනු කටහඬක පිරිමි කටහඬක ඒත් එක්ක යන නර්තනයක රස විඳනනම් එයා කියනවා උඹලට තේරෙන්නේ සංගීත රසේ එහෙම නැත්නම් මේ සන්තරපණේ තියෙන රසය මේ සද්දේ. ඒක මම පෙන්ලා දෙන්නම්. මේ බලන්න මේකට හිත පඳින්න නැත්තේ කවුද? ඒක හෙව්වට පස්සේ ආය අනිත්‍යව හොයන්න යන්න දෙන්නේ ඇස කන මෝහා කරනවා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒක බොරු නෙවෙයි. ඇත්තටම ඒක රස ගුලාවක්. හොඳ මිහිරි හඩක්. නමුත් ඒකමයි වෙන දෙයක් නොවේ කියන අවිද්‍යාව නිසා එයා රාජසභාවකුණත් කියනවා ඔය රූපෙට කතා කරන කට්ටිය සද්ද අහලා නැහැ. මෙන්න සද්දේ. මෙන්න මේකේ රසය විඳින්න ඒක. මොකද එයාගේ මන අපේ. ඒක ඒකෙන් එයා කොටු වෙලා ඉන්නේ. ඒකට අවිද්‍යාව කියලා. ඉතින් ගඳෙත් තියෙනවා, රසත් තියෙනවා, පහසත් තියෙනවා. අපි ගඳට වැටෙනවාට කියන්නේ බල්ලෝ රැළේ යනවායි කියලා. ඒක අහුණාට පස්සේ ආය ඌට මොන කණ්ඩක් නැහැ, බොණ්ඩක් නැහැ, ගුටි ගැහුවත් ඒකේ තමයි කෙරෙන්නේ. ඉතින් ඔය කූඩු ඇතුලට යන බල්ලෝ ඉන්නේ. උන්ට අමුතුම ලෝකයක් තියෙනවා. උන් ඕනට ඕනේ බැල්ලිත් එක්ක විතරයි ඉන්න ඕනේ. ඒ දවසක් තියෙනවා එදාට ගිනිලා ඒ බැල්ලි ඒ බල්ලත් එක්ක පට්ටි දාලා ගන්නවා මිසක් නැත්නම් උගේ පෙඩිග්‍රි එක සවුත් වෙනවනේ. දැන් වල් බල්ලන්ට තියෙන පෙඩිග්‍රි ගන්න නැති නිසා උන්ට පරයඩෝ කියලා කියන්නේ. ඒකෙන් තමයි පරය පරබල්ලයි කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. <clears throat> පරය බෑ පෙඩිග්‍රේක තිබ්බොත් ඒ බලු પરම්පරාවේ සාමාන්‍ය කෙල්ලෙකුට වැඩිය වටිනවා. මේ පෙඩිග්‍රේක තියෙන හොයාගන්න ඒ බල්ලට විශේෂයෙන් මේ බැල්ලිට හැම බල්ලෙක් එක්කම ඉන්න දෙන්නේ හරියට ඒ අදාළ බල්ලා ඒකට තිකුණන්නේ ඉන්නවා. හරියට මේ පට්ටි ගොන්නු වගේ. ඒව වෙනමම කොළඹ හතේ නෝන්ලාගේ අමුතු සෙල්ලම් ඔය තියෙන්නේ. ඒක නිසා තොමියා <clears throat> බිරිඳගේ සැමියාය කියලා චිත්‍රපටයක් ආවේ. එයා තමයි සැමියා වෙන්නේ අන්තිමට. ඒක හොඳටම දැන් ප්‍රසිද්ධයි. තොමියා තමයි බිරිඳගේ සැමියා වෙන්නේ. ඒ තරම්ම ඒ බල්ල දුවන්නේ ගඳට. ඒ ගඳ අනුව ඒ බැල්ලියෝ හරි ගසගෙන වෙනමම ලෝක තියෙනවා. ඉතින් ඒ කියනවා ඒ වගේ දේවල් වලට ප්‍රිය කරන මනුස්සයා මේ අප්‍රිකාවේ කණ්ඩ නැතුව ඉන්න කොල්ලෝ ගැන දන්නේ නැහැ. බුදිය ගන්නකොට කෑමක් නැතුව බුදිය ගන්න මිනිස්සු ගැන දන්නේ අර බල්ලටයි බැල්ලිටයි අර සැලකිල්ල දෙනවා. ඉතින් ඒක මේ මානව වැඩ කරන හතුරුකමක් කියලා කියනවා. බල්ලෝ ඉන්නවා. ඒක විසිප් කතාවක් නෙවෙයි. නමුත් ඒ සඳහා අර ඒ බැලු જાතියට මේ පෙඩිග්‍රියකටම දඟලන දැඟලිලක් සලකන සැලකිල්ලක් බැලුවොත් ඒ මේකත් ලෝකයක් ධර්මානිෂ් කියලා හිතනවා. ඒ තරම්ම ඒ ගඳටයි ඒ බල්ලෝ ගඳට නෝනා ප්‍රිය කරනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි බැල්ලිට ප්‍රිය කරන්නේ බල්ලා. ඒ ගඳට තමයි. හැබැයි පරයඩෝ උන්ට ඒකේ ගාණක් නැහැ. උන් අවුෙච්ච එකත් එක්ක ඉන්න ඒක ඒකේ සුමානිය දෙකයි ඉවරයිනේ අනික අයට පීජේ සෙල්ලම් කරගෙන උන්ට ඒක ඒකේ ඉන්නේ බැල්ලි පත්‍යයට ආවට පස්සේ තමයි අපි රැළි යනවායි කියලා කියන්නේ ඊට පස්සේ රසට දඟලන එක දැන් අද පරිශනාවක් කරපු මිනිස්සු කියනවා ඉස්සර <clears throat> ඉස්සර ඉන්දියාවේ මහරජ කෙනෙක් කන කෑම දැන් ඕනෙම මධ්‍යම පාන්තික පුද්ගලයෙකුට කන්න පුළුවන්. ෆ්‍රිජස් තියෙනවා. උයලා තියාගෙන කන්න පුළුවන්. ඒ කාලෙත් මහරජවරු කෑවේ දවල් ටූපපත් පිළුණු වෙලා තමයි රැට. මොකද සීතකරණ නැහැනේ. නමුත් අද මධ්‍යම පාන්තිකයට ගන්න පුළුවන්කම හම්බෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ හන්දියකට ගියාම මේ මේ කඩවල නැත්තම් ඒ හන්දිය ජාත්‍යන්තර නැහැ. ඒකේ මැක්ඩොනල්ඩ් එකක් තියෙන්න ඕනේ, සබ්වේ එකක් තියෙන්න ඕනේ, හංග්‍රි ජැක් එකක් තියෙන්න ඕනේ, පෙට්‍රල් ෂෙඩ් එකක් තියෙන්න ඕනේ, බැංකුවක් තියෙන්න ඕනේ. ඒ ලකුණු ටිකක් තියෙනවා. ඒ ලකුණු ටික තියෙනවා නම් ඒක ඒ වීදියේ නැත කරන මිනිස්සු. ඒ නැත්තම් ඒ ඒ තාම හැදිලා නැහැ ඒ නගරේ කියලා. ඒකේ ඔය ඔය කඩවල ටික තමයි, එහෙම නැත්නම් ඔය කෑම කඩවල ටික තමයි මේ නගරය ආඩ්‍ය කරන්න. ඒ ලංකාවේ සෑහෙන්න තියෙනවා දැන්. පිටරටත් වල ඔක්කොම පාලනය කරන්නේ ඒගොල්ලෝ තමයි. ඒකට ගියාට පස්සේ මිසකයි හැතැම්ම 50ක් 60ක් යනකම් කඩයක් නැති ඉන්න ඔය එකක් විතරයි ඒකේ පෙට්‍රල් ගහන්නක් තියෙනවා. වැසිකිලිත් තියෙනවා. කෑමක් තියෙනවා. ඉතින් මේ මිනිස්සු එතෙන් යන්නේ නැතුව කරන්න බෑ මොකද හයිවේ එකේ වෙන මොකවත් නැහැ. ඔක්කොම රසෙන් තමයි අල්ලලා තියෙන්නේ. ඒ කාපු හැම කෙනාටම ඔබෙසිටි හැදිලා තියෙනවා. ජංක් ෆුඩ් තමයි කවන්නේ. අපි කියන්නේ මේ ජක්කක් අජරාව. ඉතින් කෑවට පස්සේ ඉන්නටම හතයි. ඒ මහාත මිනිස්සෙක් එදා යනකම් පාරේ එතකොට මයි ළඟ හිටපගෙන යකෝ ස්වාමීන් වහන්සේ මුංගෙ ලෙඩ කඳක් මේකේ තියෙන්නේ. අර ජරාව කාලම. ඉස්පිතාලෙට ගෙනිච්චොත් ඒ මාස එහා පැත්ත මෙහා පැත්ත පෙරලන්න කොච්චර අමාරුද කියලා බලන්නකෝ. ඒත් මේ මිනිස්සුන්ට ගැළවුමක් නැහැ. ඔක්කොම තීන්දුව කරන්නේ මේ මැක්ඩොනල්ඩ් කට්ටිය තමයි. මේ මාස මොනවද කන්න ඕනේ, උදේට මොනවද කන්නේ, දවල්ට මොනවද කන්නේ, ඔක්කොම තීන්දුව කරන්නේ ඒකෙන් තමයි. ඒ තරම් අර රසගේදේ කියලා මේකට බුදුචානන්සේ සඳහන් කරන්නේ මේක කඩන්න තමයි බුදුචානන්සේ කෑම වේල දෙකකට නැත උදේවරු විතරක් සීමා කරේ. මිනිස්සු කන හරියක් කාලා නටන්නේ රැයට. රැකාමේ කාමයට තමයි වාජීකරණය ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි කාම ක්‍රීඩා ඇති වෙන්නේ. ඊට තමයි මන්දාලෝකය ඇති වෙන්නේ. ඊට පස්සේ සංගීතය එන්නේ. ඊට පස්සේ තමයි මෛතුන සේවනයේ සිද්ධ වෙන්නේ. ඉතින් ඔක්කොටම හේතු වෙන්නේ සත්‍ය මෛතුන ධර්මවල බුදුජානන්සේ බෙන්ලා දීලා තියෙනවා. ඒක රීරකාණ චන්දේවුණ ස්වාමීන් වහන්සේ ඔන්න මේ සාමණේර බණ දහම් පොතේ දාලා තියෙනවා. මේ කාමයට කෙනෙක් පෙළඹීමට ආහාරය බලපාන හැටි. භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් Brahmacharya රකින්න අයට කියනවා අපි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ශික්ෂාපදයේ සමාදන් වෙලා ඒ Brahmacharya රැක්කහම අපේ ජීව ඒ ඒ අඩුපාඩුව සංතරපණය කරන්න පුදුම විදියට රස හොයනවා. ඒ නිසා පිටුනාංශලාගෙන් මාත් ඇතුළුව 100ට කොච්චර දෝ ගානකට ඩයබටිස්. ඒකට දන්නේ නැහැ මේ කාමයේ සප්‍රෙස් කරපු ගමන් රසයට අදිනවා. දායකයොත් ව්‍යංජන 31ක් බෙදනවා අතුරුපැස જાති 64ක් බෙදනවා. හාමුදුරුවෝ දානේ වළඳලා අර අතුරුපැස් ටික බ්‍රහ්ම පේවර් බෑග් එකක් දාන පන්සලට අරන් යනවා. ගිහිලා දිගටම වළඳනවා. ඉතින් වළඳනකොට වෙන්නේ අර මේ කාමෝද්ගමනේ සිද්ධ වෙනවා. ඉතින් අර Brahmacharya මෙහෙන් අතර කරලා ඉතින් අර වැවක ඩෑම් එක ඉර කෙරුවා වගේ පුදුම තදයක් තියෙනවා. ඉතින් ඒ සඳහා කෑමෙන් නතර කරන්න ඕන කියන එක ඒ Brahmacharya නැත්තම් ගිහි කියත් ඇරීමේ විශාල ප්‍රශ්නයක්. අපිට මේ රැයට කන්න නැතුව බුදියන්න බෑ. රැයට කන්න නැති එක නෙමෙයි අවශ්‍ය කරලා තියෙන්නේ කාමේ නැතුව බුදියන්න බෑ. ඒකයි ගෙවල් දොරට හදන්නේ ඒකයි ගෑණියක් ගන්න ඒකයි රැයට කන්නේ ඉතින් ඒකට බුදුරජාණන්සේ බොහොම සරල අහිංසක උත්තරයක් දුන්නේ Brahmacharya රකින්නට තනි ගන්දී බුදියපන් තනි වේල වනදපන් ආහාරේ පරිසංයය මේ බුදුරජාණන් වහන්සේගේ පසලොස්චරණ ගුණවල එකක් තමයි භෝජනේ මත්තඤ්‍යතාවය. Taman කන දේ මෙච්චරයි කරන්න ඕන කියන එක බුදු ගුණයක්. තාම බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන ගුණයක්. අපිට හිතන්න අමාරුයි. මොකද ඒ තරම් ඒ කෑමට කිචු භාවයක් තියෙනවා. බඩ රස්සාව කියලානේ අපි කියන්නේ. ජීවක වෘතියේ මේ බඩ විතර හැක ගන්න මේ සෙල්ලම් සේරම කරන්නේ. අපි දවසකට වේල් තුනක් වළඳනවා. ඒ වේල් තුනට අපි ලන්ච් ඉන්ටර්වල් පැයක් දෙනවා. ටී බ්‍රේක් එකට සාමාන්‍ය පැය කාලෙවල් දෙකක් දෙනවා. සාමාන්‍ය පැයට රස්සාල්. ඊටසේ උදේ වේලට අපි මෙච්චර වෙලා ගන්නවා. රෑ වේලට මෙච්චර වෙලා ගන්නවා. ඉතින් ඔක්කොම ගත්තත් පැය 4ක 5ක වෙලාවකින් කෑම ගන්නවා. සතෙක් පැය 18ක් ගන්නවා. උදේ ඉඳලා හැන්ද වෙනකම්ම එළදෙන කරන්නේ කණ එක. කුරුල්ලෝ කියන්නේ හොයාගෙන කණ එක. දඩයන් කරන සතුත් එහෙම. උන් මුළු දවසම ඒ ඒක පැය ගානට අඩු කරලා තමයි අපි working hours කියන එක හොයාගෙන තියෙන්නේ. අපි මේ ටික කණ්ඩ දෙන්නම් ඉතුරු පැය මෙච්චර ගාණක් ඔබ කන්තෝරේ වාඩි වෙලා පොත් අමරික මෙරික හිටපන්. නැත්තම් දුක් කනමක් ගනින් කරකවරකව හිටපන්. කෑමට අපි වෙලාව අඩු කරලා තියෙනවා. ඉතින් මේ නිසා අපේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම විකෘතියි. අපේ බඩ හැදිලා තියෙන්නේ නිතරම ටික ටික කන්න. පීස් මීල් බේසිස් එකේ. නමුත් මීල් තුනක් ගන්න ගියාම අපි හෙවි මීල් එකක් ගන්නවා. ඒක ඇඟට හරි බරක්. ඒකෙත් ඔය වාජික කරන දේවල් ගත්තට පස්සේ ඒ භ්‍රමචාරීට එහෙමයි පෞල් ජීවිතයත් එහෙමයි නිසා ඇමරිකාවේ තියෙන මේ ඔබේසිටි කියන එක අමතර තර වෙන ගතිය මොන විදියෙන්වත් අලක්වන්න බෑ. ඒ නිසා හරියට සෞඛ්‍ය සේවය උදව් කරන්නේ ඇඟ කෙට්ටු කර ගැනීමට. ලංකාවේ දිනක කෙට්ටු වෙන එකට කරන්න දෙයක් නෑ කණ්ඩ නැහැ. ඒ නිසා මේ ආහාර ප්‍රශ්නය WHO එක World Health Organization පැහැදිලිවම කියනවා FAO එකක් කියනවා අපි ලෝකෙ නිපදවන ආහාර හොඳටම ඇති මානව සංතර්පණය කරන්න. හැබැයි දැන් ට්‍රිලියන 6 <coughs> තමයි ගාන දැන් හත පැන්නා. ඒකට තමයි කොවිඩ් ගෙනත් දැම්මේ 1 ට්‍රිලියන් එකක්වත් මරන්න හරි ගියේ නැහැ. තව තව පොලිමේ තියෙනවා ඉස්සරහට. ඒ තියෙන වෙන් කරන්න හදන මේ සෙනඟ වැඩි වෙච්චාම අර සැප විඳින අයට කරදරයිනේ. අවශ්‍යතාවය ඉෂ්ට වුණේ නැහැ කොවිඩ් වලින්. තවත් ඔයගේ ව්‍යසනයක් එනවා. මොකද අර ට්‍රිලියන් ගාන අඩු කරන්න ඕනේ මේ ලෝකේ. සීමිත ඉඩක්නේ තියෙන්නේ. ඔස්ට්‍රේලියාව <clears throat> වගේ රටකට ගියාම නම් තාම ලංකාවේ ජනගහනයට හා සමාන ජනගහනයක් ඉන්නේ. ඒක මහද්වීපයක්. මුළු හටිය ඔක්කොම කාන්තාර. නවසීලන්තේ මිනිස්සුන්ට වැඩිය හරක් ගන්න. හරක් රාම තෙල් අරිනවයි වාතය පිට කරනවයි නිසා වාතයේ මීතේන් ප්‍රමාණය හරීම මේ නියුමෝනියාව හදන මට්ටමක තියෙනවා. ගොවිපළ වල ජීවත් වෙනකොට දන්නේ නැහැ නියුමෝනියාව හැදෙනවා. මොකද ඒ සත්තු ඒ තරම් බැටළුවොයි, එළුවොයි, හරකුයි උන් මේ මේ රාම තෙල් අරිනවා. වාතය පිට කරනවා. ඒකෙන් ඇති වෙන මීතේන් ගෑස්, ඒ වගේම ගොමෝලින් ඇති වෙන මීතේන් ගෑස් නිසා ඒ රටවල වල දන්නේම නැතුව මිනිස්සු මේ නියුමෝනියා වාදී සෙම රෝග හැදිලා මැරලා යනවා. ඉතින් ඒ ඔක්කොම කරන්නේ මේ මනුස්සයාට කන්න දෙන්න. කන හදන ප්‍රමාණය ඇති. නමුත් 140ක්ම දහාන්‍ය මත්පැන් කාර්යය සඳහා වෙන් කරනවා. බියර් හදන්නයි මේ මත්පැන් ද්‍රව්‍ය හදන්නේ. සකේ කියයි, වොඩ්කා කියයි, අරක්කු කියයි මේ සේරම ගන්නෙ අර කන්න තියෙන ආහාර ටික. නිසා ඒක කට්ටියක් කාලා බීලා නාලා හැන්දාට බුදිය ගන්නවා. තව කට්ටියක් අල්ලල්ලා බොල්ලල්ලා බුදිය ගන්නවා බඩ අල්ලගෙන කරන දෙයක් නැහැ. ඒ මොකද ඒ කරන එකනා කියනවා මෙච්චර සැපයක් කොහෙවත් නැහැ. ඒ නිසා අපිට යමක්මක් තියෙනවා අපි කණ්ඩ ඕනේ. මේක මොකද්ද අප්පා? ඒක පෞසිද්ධ වෙනවනේ. ඉතින් අර වත්නා හාමුදුර කෙනෙක් ගාවට වත්නා උපාසක මහත් එක්ක යනකොට ඒ හාමුදුර රැය වෙලා උන්ටට බත් ගන්නක් වළඳනවා කියන්න බෑනේ නේ. කනවා. කියුණාලු ආ මහත්තයා මහත්තයා පාදියක් අසර තිබලු. එන්න මහත්තයා ඇයි එන්න එන්න කිව්වලු. නෑ නෑ කෝ සාංශ වැඩි ඉවර කරගන්න මහත්ය මේ බත් කාලා කවුරුත් අපායයි කියලා පොතකවත් නෑනේ. ඔය නිකන් අනවශ්‍ය නීති හිතාගෙන ඉන්න ඕනේ නෑ මේක අපි හැමදාම කරන දේ කියලා. හේමන්ත සාන්ජේ කියනවා ඔය රජරජවැත්තේ ආමරු කෙනෙකුට ප්‍රශ්න නිසා හමුදාවෙන් තුවක්කුවක් දීලා තිබ්බලු. ස්ථානේ ආරක්ෂා කරන්න. ආමතු කරන්නේ මම දඩයක් කරගෙන ගෙනලා ගෝණෙක් කලා ගන්නවලු. ඉතින් ආමතුරන්ට ගෝණෙක් අහුවෙලා දැන් රාත්‍රිසේ මේක අවුයලා අරක උයනවලු කුස්සියේ. මේ ආම්රන්ට ඉන්න බැරිලු අරුණාගින් නැතුව. ඉතින් අරුණාගින් පොල් කිච්චා ගෑ ගහන්න එපා. එතකොට එතකොට පාන්දර ඉතින් කලින්ද කොහෙද පොල් කිච්චා <laughs> බඩේ ගහකම් කියලා ඌ කෑ ගහලා. අනේ මගේ බුදු පොල් කිච්චෝ කියලා ගිහිල්ලා අර මේ මේ ගෝණමස්ටික් වළඳන්න පටන් ගත්තලු යන්දන් අරුණ නැගුණයි කියලා. ඔන්න ඔය පිටපලහත් තුළ මහානකමේ හැටි ඔහොමයි. උල්කිච්චගෙන් තමයි ඔන්න අරුණ කලින් වළඳන්න හොඳයි. සත්තු මරන්න හොඳයි. ඒක ප්‍රශ්නයක් නෑ. කෑවට කාටද අපාකුසල් වෙන්නේ කියලා මේ කෑමෙන් තියෙන ප්‍රශ්නේ. ඒක උඟාක් වෙලා තියෙන්නේ නායක හඳුරුන්ට. නායක හඳුරුන්ට හැමදේම හම්බ වෙනවනේ. අමුණට පස්සේ ඒක දෙන්නත් ලෝභයි. මොකද අම්මා අප්පා කාලේ හම්බෙච්ච එකකුත් නෙවෙයි. මේවා ශරීරයටත් හොඳ නෑ. නමුත් කෑවට පස්සේ යම් ප්‍රමාණයක් තියෙනවනේ. කන්න බෑනේ. හිතුවට ආවට කියාට දෙන්නත් බෑනේ. මේ සෑහෙන ප්‍රමාණයක් ඩස්බින් එකට දානවා. විසි කරනවා. සමහර පන්සල් වල මේ මේ පිටරටවලේ වට එනවා සෝෂල් සර්විස් එකකින් ඇවිල්ලා කන්ටේනර් පිටින් අරයි යනවා ආහාර. මිනිස්සු ගණ්ඩක් කැමති නැහැ දෙන්නත් බෑ. අර වගේ ගෙනියලා තමයි කරන්නේ. ඒ තරම් මේ කැම ටිකෙන් මිනිස්සු කරගෙන තියෙන මේ විකාර දිහා බලනකොට මේ පින්ඳපාත භෝජනයත් මේ සිඟා කැමත් කවුරු හරි තම්බලා දෙන එකක් කෑමත් පුදුම ආර්ය ගතියක් තියෙනවා. එහෙම නැත්නම් පුදුම సౌందర్యාත්මක ගතියක් තියෙනවා. අපිටත් හොඳව ලැබෙනවා. අපි ඉගෙන කොටත් උණුණුපත් කණ්ඩ ලැබෙනවා. උදේ මේ උදේ වැහපු දැන් හවසට හඳ පායනවා. අපිටත් රස මසවුළු හදලා දෙනවා. හැබැයි ලෙඩ වෙන එක උපාදකම්මගේ දෝෂයක් නෙවෙයිනේ. කන කෙනා දැනගන්න එපායි. මොනවද දෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ මොනවද කන්නේ කියන එක ඒක අනුසාරට පිළිහිట్లా නැහැ. උත්තම වූ මහා පුරුෂයාට තමයි බුදුරජාණන් වහන්සේට පිළිහිట్లా තියෙනවා ආහාරයේ භෝජනයේ මත්ඤ්‍යතාවයේ. ඒක මංගල කාරණාවක්. තමන් දන්නවනම් කොච්චර දුන්නත් මෙච්චරයි තමන්ට ගැළපෙන දේ කියලා ඒක දන්නේ නැත්නම් නමුත් මේ රජ්ජුරෝ කියනවා ඒක සිටියාවක් කියලා. ඉතින් එතකොට පහස මේ ස්ත්‍රියවට පුරුෂ පහස, පුරුෂයෙකුට ස්ත්‍රී පහස. ඉතින් ඕකදී ලොකුම දේනේ. ඕකදී වළක්වන්න බෑ සීලසනාටක් තියෙනවා, ගස්කොලන් වලටත් තියෙනවා, මල් පරාගණෙත් ඕක තියෙනවා. ඉතින් ඒක ගැන කතා කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ පස් දෙනා මේ විදිහට කතා කරන්නේ මනීප මනාපපරියායම් වූ විකවේ රාජානං විතක්කෝ කියලා. මනාප දෙය අල්ලගෙන යනවා. එයාට පේන්නේ ඒක විතරමයි. ඒවා ඒ තරම් මත් කරන ගතියක් තියෙනවා. කියලා බුදුරජාණන්සේ කතා කරන්න ඉස්සර වෙලා නැත්නම් මේ සභාව මෙහෙම තියෙන වෙලාවෙදීම එතන චන්ද නංගලික කියලා උපාසක මහත්තයෙක් කියනවා උපාසක මහත්තයා අත උස්සලා කියනවා මේ ශාන්ත මගේ අදහස ඉදිරිපත් කරන්න අවසරද කියලා. මොකක් හරි හේතුවක් හින්දා බුදුරජාණන්සේ බණ කියන වෙනුවට මේ උපාසකයා බණක් කියනවා. උපාසකයා කියන ගාතාව තමයි මං කිව්වේ පදුමන් යතා කෝකනදන් සුගන්ධෝ මේ රත් පිපුමක් කොච්චර සුවඳවත්ද ඉර නැගෙන වෙලාවේදී මේක පිපිලා සුවඳ නැති වෙලා ඉන්න වෙලාවේ නැත්නම් සුවඳ ගෙවිලා නැති වෙලාවේ වගේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ ඉර පෑවුවා වාගේ ඔයගොල්ලෝ ඔක්කොම හොයන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔක්කොගෙම ලබන්නේ සෞන්දර්යයේ ඉහළටම ගිහිල්ලා තියෙනවා මේ වගේ බුදු පිළිමයක් නැත්තම් බුදු කෙනෙක් ළඟ තියාගෙන රජවරු මේ මොනවද කරන කතා. දැන් මෙතන කාමභෝගී රජවරු පස් දෙනෙක් හය දෙනෙක් එකතු වෙලා කාමෙන් පස්සේ ඇති වෙච්ච සතා සල්ලාපයක් තියෙනවා. ඒ කතා සල්ලාපේ බුදුජාන් වහන්සේට සම්බන්ධීකරණය කරන්නේ කොසල් රජුරු. ඒ අර ඒ රජුරුවත් ධර්මරාජ බුදුජාන් වහන්සේත් සම්බන්ධතාවය. ඒ තියේදී එක රජ කෙනෙකුටවත් පේන්නේ නැහැ මේ ඇතුළතින් එන රූප සම්පත්තිය. ඇතුළතින් එන සද්ද සම්පත්තිය, ඇතුළතින් එන ගන්ධ රස පහස සම්පත්තිය, ඒක උක්‍රම කෙලවර තමයි බුදුරජාණන් වහන්සේ. දෙචිසක් මහ පුරුෂ ලක්ෂණ සහිතයි, 80ක් ව්‍යංජන සහිතයි කිසිදාක රූප ලාවන්‍ය නැහැ. ඇත්තට ගියකට ඇතුළට කකුල් දෙක හොදන්න ඕනේ නැහැ කියනවා බුදුහාමුදුරන්ගේ. මොකද මේ හැමේ දුවිලි අල්ලන්නේ නැහැ. නමුත් හොදන්නේ චාරිත්‍රාක් කරන්න මිනිසුන්ට බීජිත කරගන්න. එතන සද්ද ගත්තාම බුදුයන්සගෙන් තියෙන අෂ්ට බ්‍රහ්මස්වරයක්. කවදාකවත් සෙම පැටලිල්ලක් එන්නේ සෙනඟ කොච්චරද ඉන්නේ ඒ සෙනඟට ඇහෙන්න බණ කියන්න පුළුවන්. ඒක හරීම මිහිරි කිට්ටුවෙන් තියනවා නම් කියලා කියන්නේ ඔය කුරුවි කුරුල්ලගේ කටහඬ වගේ කියලා. කුරුවි කියලා කියන්නේ කුරුල්ලටම තමයි. කරවි කියලා තමයි ඒක හදලා තියෙන්නේ. බුරුම රටේ හරිම ප්‍රසිද්ධයි. වැව මැදක ගහලා තියෙන විශාල පාවෙන හෝටලයක්. ඒකට කරවික් හෝටලය කියලා තමයි කියන්නේ. මොකද ඒ තරම් ඒක හරි ප්‍රසිද්ධයි. ඉතින් ඒක අහන්න ඇහුවාමත් බණක් බණ තේරෙන ගතියක් තියෙනවා කියන්නේ. ඉතින් ඔය අසන්දි මිත්‍රාව කුතුල් රජුරුවන්ගේ මහේසිකා බාටපත් වුණා. කුතුල් රජු බොහොම ශ්‍රද්ධාවන්තයි. එයාට මේ පෙර පිනට තමයි මේ අත නමෙන් damage දිගාරපුවාම එතන හන්දියක් තියෙනවා කියලා පේන්නේ නැතුව නිකන් කේල් බොඩයක් වගේලු පේන්නේ. ඒකයි අසන්දි මිත්‍රා කියලා කියන්නේ. අපේ හන්දි වල පේනවනේ හන්දි ස්ථානේ. එයාගේ පේන්නේ ඒ තරම් ලස්සනයි. බුදුරජාණන්සේගෙත් ඒ වගේ. ඒක කියන්නේ මේ සෙව්වන්දි මුවාගේ කකුල් වගේ. හන්දිය පේන්නේ නැහැ. විචාරපුවාම නම්පුවාම පේනවා. නැත්තම් පේන්නේ ඒ ඒ වගේ අසන්ති මිත්‍රාව ඉඳලා තියෙනවා. මෙයාට ඕනලා තියෙනවා කුරු කුරුලයි කටහඬ අහන්න. ඊට පස්සේ රජුරණ කියලා තියෙනවා මට වරයක් දෙන්න. මට මේ බුදුරජාණන්සේ කටහඬ අහන්න. හොයන්න බෑ. හොයන්නම නැතිලා තියෙනවා. ඊට පස්සේ රජුරව අනබෙරලා ආලා තියෙනවා. කොහේ හරි කැලේක ඉන්නවා නම් හොයාගෙන එන්න කියලා අපි ගිය පාර සිඩ්නි කැම්ප් එකට යනකොට අපි මොහොත අයිනට ගියා. ඒ යනකොට හැම තැනම බෙල් ගහනවා වගේ බෙල් බර්ඩ් හිටියා. යනකොටම මට තේරෙනවා විශේෂයෙන්ම එකම ಜಾති කුරුළු ටිකක් ඒ ටිකේ ඉන්නවා හැම අත්තකම 10 15 දෙනෙක් වල්ලා ටින් ටින් ටින් ටින් ටින් ටින් ටින් ටින් ටින් ටින් ගාලා බෙල් එකක් ගහනවා වගේ කියන්නේ. බෙල් බර්ඩ් කියලා තමයි කියන්නේ. ඒ වගේ තැන් වැද්දෝ දන්නවා. ඉතින් වැද්දෝ එක දවසක් රජුරන්න කියලා තියෙනවා කුරුයි කුරුලෙක් ඉන්නවා කියලා. මේ රජුර කරපු දේ වටේට කැලේ කවලා කොහොම හරි කරලා වැද්ද අරුදව්වක් කුරුල ගෙනාවා. ගෙනල්ලා දැම්මට පස්සේ කූඩුවක මේක බය තක්කු මුකුවට කෑ ගහන්නෙම නැතිලු. ඇයි මේ කැලේ හිටපු ආද්ද කැලේ හිටපු සතා ගෙනල්ලා මාලිගාවට දාපුවාම එතනින් ගියාම කූඩුවකට දාපුවාම ඌගේ අර ස්වභාවික සද්ද නෑනේ. ඊට පස්සේ පුරোহিত බ්‍රාහ්මණයාට කිව්වලු මේ කුරුල්ලෙක් ගෙනාවා විශාල වියදමකින් කාලයක් ගිහලා ගෙනා කතා කරන්න. ඊට පස්සේ කිව්වලු ඒ කූඩුවේ හතර පැත්තට කණ්ණාඩි හතරක් හයි කරන්න කිව්වලු. ඒක ඌට පේනවනේ තව කුරුල්ලෝ හතර දෙනේ. ඊට පස්සේ මේක සද්ද කරාලු. ඒ සද්දේ අහලා ඒ කවුද අසන්දි මිත්‍රාව සෝවාන් වුණා කියලා තමයි කියන්නේ. ඒ තරම් මේ සද්දෙන් මේ බුද්ධ වචනේ ශ්‍රවණේ ශ්‍රාවකයන්ගේ ගුණයක් තියෙනවා. ඒක ඔය රාජසීරියෙන් ඔය වීණා වාදනය කරලා සංගීතඥයෝ දාලා ගත් එකක් නෙවෙයි. බුදුරජාණන්සේ ළඟ තියෙන ගුණයක්. ඊළඟට ගන්ධ රස ගත්තොත් ඒ බුදුරජාන් වහන්සේට සුවඳ පූජා කරනකොට කියන්නේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා. බුදුන්ගේ වචන සුගන්ධයි. සුගන්ධිනාහං මමත් වහන්සේට සුවඳෙන් පූජා කරනවා කියන්නේ. අද සුවඳ කර්මාන්තය බලන්න කොච්චර තියනවාද කියලා මේ ආගමික පූජස්ථාන නිසා. හැම පූජනීය ස්ථානයකම සුවඳ දුම් කියනවා කියන එක මායා ශිෂ්ටාචාරය ඉඳලා තිබිලා තියෙනවා. බුදුචාන් වහන්සේට සුවඳ පූජා කරනවා. මොකද උන්වහන්සේගේ හැම ක්‍රියාවක්ම පුසුඹයි. සුවඳයි. ඒක නිසා සුගන්ධිකාය වදනම්. අනන්ත ගුණ ගන්ධිනා. ඒවා කිය කියා පූජා කරනවා. එහෙම නැත්තම් කියන්නේ මේ කටෙන් මානෙල් මල් සුවඳ එනවායි කියලා. අසුචි වාජනේ මූත්‍රා භාජනේ පවා සක්‍ර දෙවේන්ද්‍රයා දවස් ගානකට ඇවිල්ලා උපස්ථාන ඉඳලා තියෙනවා ඔළුවට තියාගලු ගියේ. ඉතින් බුදුජානනාංශ කියනවලු මේ දෙවියෝ ගව්වතරන් දුරට මිනිස්සු ගාට එන්නේ නැහැ මිනිස්සුන්ගේ හඩු ගඳින්දා. බුදුජානනාංශ හම්බෙට එනවනත් එනවනම් එන්නේ රෑ පාන්දර දෙකට. මිනිස්සු බුදියාගත්තට පස්සේ ඒකට බුදුජානනාංශ කැලේ ඉන්නවා. මිනිස්සු ගාවේ හිටියොත් <clears throat> දෙවියෝ බහින්නේ නැහැ. ගඳයි. අඩු ගඳ කියලා එකක් තියෙනවා, සඩු ගඳ කියලා එකක් තියෙනවා, ජීවන සුවඳ කියලා එකක් තියෙනවා. ඒ ජීවන සුවඳ. බුද්ධජනනාසිකාව ඒක නැහැ. ඒ නිසා බුද්ධාංශ ඔය ජීවන සුවඳක තියෙන කට්ටියගේ කිට්ටුවක ඉන්නෙත් නැහැ. මොකද දෙයයන් දෙන්න බෑනේ හිටියොත්. දෙයියෝ එන්නේ ඒ දිව්‍යමය පරිසරයක. ඒකට අග්‍රම ශ්‍රේෂ්ඨම කරඬුව වගේ තමයි බුදුන්සේ වැටෙන්නේ. රසය ගත්තොත් බුදුජානනාංශයේ ධර්ම රසයට සමාන මොනම සාස්ෘණ වංශේ නමකටවත් ඔය විපස්සනා කියලා දෙන්න තේරුණේ නැහැ. ගොඩ යෑමක් කියලා දුන්නේ ඒගොල්ලෝ සම්යම් ලෞකික වශයෙන් සප සම්පත් විදිහේම කතා කරලා තියෙනවා. නමුත් බුදුරජාණන්සේ දීපු ඒ රසය ඒ සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරට විතරක් නෙවෙයි දුන්නේ. යසෝදරාට විතරක් නෙවෙයි දුන්නේ. සුද්ධෝදන රජුණන් විතරක් නෙවෙයි දුන්නේ. සමස්ත ලෝකයට දුන්නා. අදක් තියෙනවනේ. අදත් මේ තාක්ෂණ ජීවනයේ ලෝකේ ඒ ධර්ම රසය හොයන්න ගත්තාට පස්සේ මේ ඕන දෙයක් කැප කරනවානේ. ඒක මේ මොනවාද මොනවාද මන් දන්නේ මේ පීට්සා කෑවයි කියලා පරාට කෑවයි කියලා තෝසෙ කෑවයි කියලා එන්නේ නැහනේ. ඊට වැඩිය ශ්‍රේෂ්ඨ රසයක් තියෙනවනේ. ඉතින් පහස ඒ බුදුජානනාංශයේ දැක්මෙන් පව අපින් කරයි කියලා හිතනවා. ඒ තරම් උන්වහන්සේගේ ආශිර්වාදයක් පහසක් පාපියස පාපහත ලැබු පොළවත් වන්දනීය වෙනවා. අපි හිතන්නේ මේ කාන්තාවන්ගේ පිරිමින්ගේ තියෙන ඔදය එහෙම නැත්නම් ලිංගිකත්වයෙන් අපි මේ පහසට ආද විකුණන්නේ ඔක්කොම. එහෙම එකක් නෙවෙයිනේ බුදුජානනාංශ වැඩ හිටියේ නිකන් පිදුරු ගොඩක් උඩනේ. කුසතන අට මිටක් උඩනේ හිටියේ. ඒ ගලක් උඩනේ ඉඳලා පැවිදි වුණේ බුදු වුණේ ඒ ගලටනේ ඔය වඳින්නේ අපි බුද්ධ ගයාවට ගිහිල්ලා. වජිරාසනේ කියලා දැන් වගේ ඔය කොට්ට මෙට්ට දැන් භාවනා මධ්‍යස්ථානට කියලා බලන්න ලෝකේ තියෙන කොට්ට මෙට්ට නැති එකක් තියෙනවද කියලා ඔක්කොම જાති තියෙනවනේ. ඒ කියන්නේ බඩට ලුණු කැඳ වුණත් පස්සට විල්ලුද්ද තමයි හොයන්නේ කට්ටියට. ඒ තමයි පුරාජේරුවට කියන කතාව. උන්ගේ බඩට ලුණු කැඳක් නැහැ. කට විල්ලුද්ද කියලා කියන මම වචනේ කියන්නේ ඕහොම තමයි කියන්නේ. ඒ තරම් මිනිස්සුયો මේ පහසට විඳවනවාද. ඒකට මේ උපාසක කියනවා රජ්‍යරවන්ට තේරෙන්න මේ තියෙන්නේ මේ කොත මේ තියෙන්නේ කරඬුව. ඔබ වහන්සේලා මේ කාලා බීලා ඇවිල්ලා කතා කරන බුදුහාමුදුරුත් එක කාටවත් තේරෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වල ප්‍රමුඛම තැන බුද්ධ රත්නය. ඒ බුද්ධ රත්නය තමයි අපිට හම් වෙන චිත්තක්ෂණයක් පාස සතිය වඩනකොට. සතිය වඩන හැම වෙලාවකම අපි උපරිම රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වලට දායකත්වයේ ලබනවා. අපි ඒකට ප්‍රභවය වෙනවා. ඒකයි පුත්‍රජාන්ස කියන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තක්. මහණ මේ හිත පිරිසිදු වුණාට පස්සේ ඒ හිත රූපයේ ප්‍රභවයේ සද්දේ ප්‍රභවය. ගන්ධ රස පහස ඔක්කොගෙන් ප්‍රභවය. ඒක තියාගන්නේ අපි මේ අවුරුදු 6 ඉඳලා 36 ගණනකම් ඉගෙනගෙන ඉගෙනගෙන ඉගෙනගෙන මේ රූප සද්ද ගන්ධ රස හොයන්ට කඹරන කැමිරිල්ලක් ඒ පිටරටවල වලටනේ කඹරන්නේ. ඒ වගේම මේ মালටි ජාතික කම්පැනි වලටනේ කප මේ මේ মালටි බිලියන් කම්පැනි වලටනේ කඹරන්නේ. උන් අපිට දෙන්නේ ওই ටිකනේ. ওই කොසල් රජුරෝ ඒ සහචරයන්ට හම්බෙච්ච ටිකනේ. නමුත් ඒගොල්ලන්ට සැකයක් ආවා විතරම් උතුම්ම දේ පහක් වෙන්න පුළුවන්ද කියලා. රූපෙද, සද්දෙද, ගන්ධෙද, රසෙද පහක. එහෙම නැහැ මේක අතර මේ මේකක් තියෙන්න බෑ මොකද්ද මේ? ධූරාවලියක් කෝකද හොඳ කියලා. ඔක්කොම සුන්නත් දූලි කරලා දැමන්නේ මේ උපාසක මහත්තයා. ඔක්කොගේම නිරූපණය තමයි බුදු පියාණන් වහන්සේ. සංකින්චි රතනං ලෝකේ විජ්ජති විවිධාපතු බුද්ධං බුද්ධ රතන සමන් නැත්ති ඒක තමයි රතන සූත්‍රයේ මුලින් ඉඳලා අගටම කියන්නේ. එච්චරයි රතනේ. අපි බුදුහාමරෝ බුදුගෙට දාලා ලොක් කරලා තියලා එළියට ගිහලා පිස්සු ගන්නවා. දැන් මෙහි ඉන්නකොට නම් අර මේ බුදු පිළිම පේන්න තියලා තියෙනවා. ඒකත් හරි අප්සෙට් මොකද ඒක ඉන්න තැන පිස්සු ගෙලින්න බෑනේ. ඒකල නගර සහ රාජධානි හදා ගන්නවා. ඒවා මොකොත් නැතුව ඒ රූප සද්ද ගන්ධ රස තියෙන එක කරලා ඒකත් ලෝකයක් සීමා මේකත් ලෝකයක් ද හොරමානිස් කියලා ඔක්කොම නගර වලට යන්න බලනවා. නමුත් Taman තුල බුදු කෙනෙක් හදාගන්න පුළුවන් මේ සතිය. ඒ සති චිත්තක්ෂණය මේ පහම උත්කෘෂ්ඨ වශයෙන්ම තියෙනවා කියන එක Tamanට තේරෙන්න අඩු ගානේ අනාගාමි වෙන්න කියනවා. Taman සෝවාන් වුණත් Tamanටේ Tamanගේ චිත්තක්ෂණයක තියෙන ක්ෂණ සම්පත්‍ය වැටහෙන්නේ නැහැ. ඊට පස්සේ චුල්ලසෝතාපන්න වෙන වෙලාවේදී නැත්නම් සති සම්පජඤ්ඤේ වැඩ කරන වෙලාවේ ලාවට වගේ තේරෙනවා ඔය පිට නෙවෙයි බුදුහාමුදුරු ඉන්නේ ඇතුලේ පිට නෙවෙයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන්නේ ඇතුලේ ඕක හොයන්නේ නැතුව බාහිරයට හොයන්න තමයි මේ අධ්‍යාපනය අපි උරව කුරුවල් කරලා තියෙන්නේ අධ්‍යාපනය ලැබුවට කමන්නේ නැහැ කුසල රජුට ඔය පිස්සුගෙන් හාමුදු රජවරු පස් දෙනෙක් කල්ලා බුදුහාමුදුරු කාට ගියේ බුදුහාමුදුරු එළිව්වේ නැහැ නේ උඹලා කාලා බිලා එනවද මයිත් එක්ක මේ කාලේ නාස්ති ගන්නෑ ඊටසේ බුදුහාමරොත් නෙවෙයිනේ බණ කියන්නේ. මේ උපාසක මහත්තයා කියනවා මේ වාගේ තැනක් ළඟට ඇවිල්ලා ඕගොල්ලෝ මේ රජවරු වශයෙන් මොනවද මේ කතා කරන්නේ? ගහ මේ කොළ දන්න අපිට මේ මේ ගහ දන්න අපිට කොළ කඩා පාන්න ASCII. ඒ උපාසක මහත්තයා කියන්නේ මම රජසැපටත් වැඩි සැපක ඉන්නේ. නිසා හැම චිත්තක්ෂණයක්ම හැම චිත්තක්ෂණයක්ම ওই පහින්ම ආඩ්‍යයි. ඒක ආපසු නොයනා තාලෙට කැඩෙන්නේ නැති තාලෙට සම්පාද සම්ප්‍රාප්ත වීම තමයි සෝවාන් වෙනවා. කියන්නේ එතකොට සක්විති රජකමකටත් එහා කියලා බුදුහාමුදුරුවෝ කියලා කියනවා. ඔය මේ ප්‍රාදේශීය රජකම නෙමෙයි. සක්විති රජකමටත් එහා. ඒ නිසා අපි ගත කරන හැම සති චිත්තක්ෂණයම කාගවත් කැම වේලක කාගවත් රූප සම්පත්තියකට අපි වෛර කරන්නේත් නැහැ. අපේ මේ රූප සම්පත්තිය මදි කියලා හිතන්නේත් නැහැ. ඒ වගේම සතිය වඩන හැම චිත්තක්ෂණයකටම අපිට කිසිම සද්දයක් ඕන කරන්නේත් නැහැ. ඒ සද්ද රසයේ විඳින අයට අපි ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. ඒකට අපි ගඳ ඒ සඳහා රැලි වැටලා තුන බල්ලෝ ආගේ මේ අද තියෙන ධනමාධ්‍ය වලින් පෙන්වන්න හදන මේ විකාර තිබුණට අපි ඒකට වෛර කරන්නේ නැහැ. මොකද ඒකේ ධර්මයේ තියෙනවා. ඒකේ මම ගඳ පහස දිගේ යන්නේ සාමාන්‍ය වාතාවරණයේ තියෙන තැනකට යන්නේ. රස මිනිස්සු පුදුමාකාර පාටි කොයින් ජීවිත ගත කරන අපි නෑ අපිට කවුරු හරි තම්බලා දෙන බතක් කාලා ඒක අපි භ්‍රමචර්ය රකින්නවා අනේ දන් දෙන අයටත් පින් සිද්ධ කරනවා හැබැයි හොඳට කාලා බිල්ලෙන් ඥායට අපි දොස් කියන්නේ නැහැ වැරදි දකින්න යන්නේ පහස අපි පట్టල වාඩි වෙන්න දන්නවා අපිට ඒකට වෙනමම විල්ලුද කොට අවශ්‍ය නැහැ ඉන්නුන් හිටු පහසුකම දාන්න ඒ පහසුව නැති අය තමයි මේ සුඛ උපභෝග වස්තු හොයන්නේ ඔක්කොම වේයෝ කන දේවල්. මේ ආසනය කියනක වේයෝ කන්නේ නැහැ. ආසනය කියන්නේ Taman ඉන්න තැනක පහසුවෙන් වාඩි වෙලා ඉන්නවා. ඇවිදිනකොට පහසුවෙන් ඇවිදිනවා. නිදාගෙන ඉන්නකොට පහසුවෙන් නිදා ගන්නවා. ඒ ටික දන්නේ නැහැ. දන්නේ නැහැ විතරක් නෙවෙයි විඳින්නම බෑ දැන් හැදෙන ඊළඟදාරින් ළමිෂයන්ට ඒගොල්ලන්ට යණ යන තැනයේ Tamanගේ පහසුකම් ටික අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ආර්ය ආසනය කියලා කිව්වේ ওই ළඟ තියෙන පිළිරු කස් දෙක තුනක් ගැන දාගත්ත මණ්ඩල ටිකක් හරි කුරුල කූඩු හදනවා වගේ වාඩි වුණා ආයෝ ආසනේ වියෝ කන්න එපා දෙමෙන් දෙපයි කියලා දෙයක් නැහැ. Taman ඒකල ධ්‍යාන සුඛේ විදිනවා. රූප ධ්‍යාන අරූප ධ්‍යාන. ඒතකොට ඒක ආර්ය ආසනයක් බාටපත් වෙනවා. ඒක තමයි ආර්ය වංශය කියලා කියන්නේ. ඉතින් එහෙව් පෙන්නේ බුදු කෙනෙක් ළඟ ඉඳගෙන මේ කොසල් රජුරෝ මේ මොනවද කියන්නේ? අපේ රජගොල්ලත් ওই ඡන්දෙදි දෙන්න හදන්නේ ওই රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අපිට අර පෙරමෝන වලට අහුවෙච්ච පණුව වගේ ඕකටනේ ඇදිලා ගිහිල්ලා අවුරුදු 70 ගාණක් කෑවේ. හිතානිට වෙනකොටත් ඕගොල්ලෝ දෙන ලයිස්ට් පොඩ්ඩක් බලන්නකෝ. ඒ ලයිස්ට් එක මොනවාක්වත් නිකමනවත් කියවලා තියෙනවා කියන නිර්ආමිෂ සුඛයක් නිවනක් අවේදිත සුඛයක් ওই ඡන්ද පොරොන්දු වල තියෙනවද කියලා ওই ගුරු පොම්බාගෙන කෑ ගහනකොට කියනවද කියලා නෑ අදාළ නෑ. මොකද මේ මේ කියන චන්දන චන්දනංගලික උපාසක නෑ. උඹල හොයන දේ නෙවෙයි බුදුහාමරට දීලා තියෙන්නේ. උඹ බුදුහාමරට වැඳලා තමයි වැඩේ පටන් ගන්න. පිස්සු කෙලින්නේ. ඒ නිසා දේශපාලනඥයන් අපි ආදර්ශයක් ගනිමු. ওই රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දිගේ යන කට්ටියත් මොකද්ද රසයක් හොයනවා. අපි ඊට වැඩිය විප්ලවීය උත්තරයක් දීලා තියෙනවා. අපි දවසේ වැඩි වේලාවක් මේ නහය යට තියෙන මේ ක්ෂණ සම්පත්‍ය උපේනවා එතකොට පුදුමාකාර ලෝකෙට ආදර්ශයක් තියෙනවා බුදු පිළිමයක් තිබ්බා වගේ. කොටිම අපි බුදු වෙනවා. අන්නේ අපි මෙතෙක් කල යම් ප්‍රමාණයක් ආයෝජනය කරලා තියෙනවනම් සතියේට අපි යම් ප්‍රමාණයක් ඉදිරියට කියලා සති සම්පජාඤ්ඤය වඩලා තියෙනවනම් ඒක එතන එතනම සාක්ෂාත් කරගෙන නැත්නම් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. නැත්නම් ඒක ආපසු නොයනාතාලයට වෙනසන තනම තමයි පළවෙනි මාර්ග ඥානෙ තියෙන්නේ එවැනි දෙයක් සඳහා අපි මේ ගත කරන Brahmacharya ජීවිතයත් මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව අපි නතර කරනවා සියලු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා